ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලාසනයේ වැඩ සිටින ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසර අනෙකුත් සියලුම යෝගාවතර පිහිටගෙන් අවසරයි. තම තමන් වශයෙන් පූර්ණ කාලීනව භාවනාවක යෙදී සිටින පිරිසක් වශයෙන් අපි පසුගිය වාර කීපයකදී කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කර ගැනීම ඉදිරිපත් කර ගැනීම, කල්යාණ මිත්‍රෙක් අනුව ගමන් කිරීම, කල්යාණ මිත්‍රෙක් හඳුනා ගැනීම ආදී මාතෘකාවන් අනුව මේ කල්යාණ මිත්‍ර ගුණ ඉදිරිපත් කරගෙන ධර්ම දේශනා කීපයක් පවත්වන්නට යෙදුණා. මේ කල්යාණ මිත්‍ර ගුණ දැනගෙන නියම කල්යාණ මිත්‍රයා ඉදිරියෙන් තබාගෙන යන ගමන මේ භාවනාවකට විතරක්ම ගැළපෙන සුදුසු වැඩක් නෙමෙයි ඕනෙම දෙයකට අර්ථ සිද්ධිය සලසන ඕනෙම දෙයකට ප්‍රධාන වෙන අවශ්‍යතාවයක් හිතේසික ඒකාන්ත හිතේසිකයි නියම කල්යාණ මිත්‍රයා මේ කල්යාණ මිත්‍යා හඳුනා ගැනීම ඒ කල්යාණ මිත්‍යා හඳුනීමෙන් ප්‍රෝජනය ගන්න බලාපොරොත්තු වෙන ආනිසංස බලාපොරොත්තු වෙන කෙනාගේ යුතුයකම වෙනවා. ඒ නිසා ಗುಣ හොයන, ಗುಣ අනුව ಗುಣ වඩන පිරිසක් නිතරම මේම කල්යාණ මිත්‍රයා හඳුනා ගන්නා හැටි දැනගෙන තියෙනවා. ඒ සඳහා කල්යාණ මිත්‍රෙක් නම් නියම ගතිගුණ මේවය කියලා දැනගෙන තියෙනවා. අපි පසුගිය වාරේ ඒ වාගේ ಗುಣ ලයිස්තුවක් ඉදිරිපත් කරගත්තා. ප්‍රථමයෙන්ම ඉදිරිපත් කරගත්තේ ශ්‍රද්ධාව කියන ගුණය. ශ්‍රද්ධාවේ සීලය, සුතය, ඡාගය, වීරියය, සතියය, සමාධිය, ප්‍රඥාවය කියලා මෙතන ගුණ කාණ්ඩවල ගුණ ගුණස්කන්ධ 8ක් පෙළගස්සලා තියෙනවා. මේ පෙළගැස්වීමේ මුලටම දක්වලා තියෙන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන එකෙන් අපි එදා තේරුම් ගත්තේ අදහන සුළු බව. මේ අදහන සුළු භාව කියලා කියන්නේ මොකක් අදහනකමද මොන විදිය ඇදහිීමක්ද කියලා ගත්තොත් මේ සම්මා සම්බෝධිය නැත්නම් සම්බෝධි ඥානීය අදහන සුළු බව. සම්මා සම්බෝධිය අදහන සුළු බව මේ කල්යාණ මිත්‍ර ගුණ හොයන අපෙත් තියෙනවා. මේ ශ්‍රද්ධාව තියෙන නිසායි නැත්නම් මේ විදිහට සම්බෝධිය අදහන නිසායි කල්යාණ මිත්‍රයන් සොයා යන නිසයි මේ අපට ඉතාම දුෂ්කර වූ මේ අබිනිෂ්ක්‍රමණයක් නේකාම්යක් මේ වෙනකොටත් කරගන්න පුළුවන් උනේ. මේ අපි සෑම සියලු දෙනෙක්ම බොහෝ දෙනාට ඉතාමත් දුෂ්කර වෙන මේ ජීවිතයට ඇති බැඳීම తాවකාලිකව හෝ වෙන් කර ගන්න පුළුවන් ශක්තියක් ලැබිලා තියෙනවා. ඒකට කියනවා අබිනිෂ්ක්‍මණය කියලා. නික්මීම කියලා කියනවා. ඒ මොකද ඒ ගිහිගේ තියෙන ඥාති මිත්‍ර වස්තු භෝග සම්බන්ධතාව යටතේ පුරුදු ගති පැවතුම් යටතේ අපිට මේ බෝධිය ලං කර ගන්න අමාරුයි. බෝධියට ලං වෙන්න කලින් මේ ඒ අපේ ගති පුරුදු ආශ්‍රය ස්ථාන වෙනස් වෙනවා. ඒක වෙනස් නොවි මේ බෝධියට ළඟාවෙන්න අමාරුයි. මේ නිසා බෝධියට ළඟා වීමේ එක වැදගත් අංශයක් තමයි මේ අබිනිෂ්ක්‍රමණය අතහැර ගැනීම. මේක එකවරකින් වෙන දෙයක් නෙමෙයි ක්‍රමානුකූලව සිදුවේගෙන යන වැඩක්. එෙහිදී මේ පිරිස ගැන බැලුවොත් ඉතාමත්ම ආදර්ශමත් වෙන විදිහට එනතන් කැපී පෙනෙන විදිහට මේ අබිනිෂ්ක්‍රමණය කළා. මේ අබිනිෂ්ක්‍රමණය කිරීමම එහෙම නැත්නම් නියම මාර්ගය නියම ගුරුවරයා ඒ වාගේ පිරිසක් හොයාගෙන ඒ පිරිස ඒ මාර්ගය ඒ ගුරුතුමන් වහන්සේ වෙනුවෙන් කැප වෙලා මේ අභිනිෂ්ක්‍මණය කළා කියන්නේ මේ කල්යාණ ගුණ පිළිබඳව දැනීමකුත් ඒ පිළිබඳව රැහෙන ප්‍රායෝගික දැනීමකුත් මේ පිරිස සතුව තියනවා කියන එක. එහෙමනම් එවැනි ගුණ සතුව තියේදී මේ මතු මැත්තේ නැවත නැවතත් මේ කල්යාණ ගුණ, කල්යාණ මිත්‍ර ගුණ, නැත්නම් කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමේ ආනිසංස මතක් කරන්නේ ඇයි කියන එක සලකලා බලුවොත් මේ විදිහට Taman ගුණ හොයමින් සෑහෙන ඥාති පිටසක්, සෑහෙන වස්තු පිටසක්, වස්තු ප්‍රදේශයක් ප්‍රමාණයක් කැපකරන්න කැමති නැති තාමත් ඥාති බන්ධනයේ ගැලී සිටින තාමත් වස්තු කැමැත්තේ ගැලී සිටින ඇත්තන්ට මේ ಗುಣ කතා, කල්යාණ මිත්‍රයන්ගේ ಗುಣ අහන්න විවේකයක්වත් නැහැ. කල්යාණ මිත්‍රයන්ගේ ಗುಣ අහුවට ප්‍රියත් නැහැ. ඒ මොකද ඒ අත්ංගේ ප්‍රිය භාවයේ තාම තියෙන්නේ මේ සම්බන්ධතාව මත, ඥාති සම්බන්ධතා, සිනේහ මත, එනතම් වස්තු භෝග කාම සැප මත. ඒ නිසා ඒ අත්ංගේ මේ කල්යාණ මිත්‍ර ಗುಣ කියා දීමෙන් හෝ කියා දීමට වෙලාව ගැනීමක් හෝ කරන්න අමාරුයි. ඒ නිසා අපිටමයි කල්යාණ මිත්‍ර ගුණ හොයන හේවීම සඳහා සෑහෙන කැපකිරීමක් කර මේ අපි පිරිසටමයි මේ ධර්මයේ ගැලපෙන්නේ. ඒ ධර්මයේ හොඳට පිරිසිදු සාහසුද්දේ වැටහෙන්න වැටහෙන්න තමයි මෙතුවා කලා වූයේ අතහැර ගැනීම අභිනිෂ්ක්‍මණය පිළිබඳ උනන් ලොකු සතුටක් පහළ වෙනවා. ඒ වගේම වැටහෙනවා මේ ප්‍රමාණවත් නැති බව. මේ මතු මැත්තේ තව කළ යුතු දැනගත යුතු පිළිපැදිය යුතු අංග රාශියක් තියෙනවා. ඒ නිසා අපි කල්යාණ මිත්‍යා වශයෙන් හැම වෙලාවෙම තේරුම් ගන්නෙ ඉදිරිපත් කරගන්නේ අපිට වඩා ගුණ අපිට වඩා සිල් ඇති පුතුමන් වහන්සේලා. මේ නිසා බෞද්ධ වූ අපිට බොහෝම ලොකු පහසුවක් සැලසීලා තියෙනවා. ඒ මොකද ගුණ අතින් සිල් අතින් අසම සම වූ ශ්‍රේෂ්ඨ නායකයෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේම ප්‍රධාන කල්යාණ මිත්‍යා වශයෙන් අපට ඉදිරිපත් වෙනවා කර්ම කාරණා කියලා දේවල්. අන්නේ මේ ප්‍රධාන කල්යාණ මිත්‍යා සතු මේ ප්‍රධාන ගුණය නැත්නම් ශ්‍රද්ධාව කොච්චරද කියලා කිව්වොත් මේ කනකට බොල් පොළව දෙදරවන්න පුළුවන් තරම් පොළොව භූමිකම්පා කරන්න පුළුවන් තරම් ශක්තියක් ශ්‍රද්ධාවක් ඒ බුදු උතුමන් වහන්සේ ළඟ තිබුණා. අපි එදා මතක් කරගත්ත විදිහට පාරමිතා ධර්ම සම්පූර්ණ කරන වෙලාවේදී මොන්නම දෙයකටවත් තමන්ගේ බෝධිය පිළිබඳ තිබුණා වූ ඇදහිල්ල විශ්වාසය කුංචි කළ සැලකුවේ නැහැ. තමන්ගේ අතපය, කය, ජීවිත, ඥාති, වස්තු මොන දෙයකට කරා කවදාකවත් තමන් ඉදිරිපත් කරගත් ආ වූ මේ බෝධිය පිළිබඳ අදහන ගතිය අතහැරියේ නැහැ. මට බෝධි අවශ්‍ය නැහැ. මට අවශ්‍ය කරන්නේ මෙන්න මේ වස්තුවය, නැත්නම් මේ ඥාති අය, නැත්නම් මේ අංගයය, නැත්නම් මේ ජීවිතය කියලා කවදාකවත් Taman යන ගමනේ රට වරද්දාගත්තේ නැහැ. ඒ අපේ මහා බෝසතාණන් වහන්සේ. ඒ මොකටද මේ බුදු බව ලබන්ට හේතු ධර්ම සම්පූර්ණ කරන කාලය. ඊට පස්සේ ඒ හේතු ධර්ම නැත්නම් භාවිතා ධර්ම සම්පූර්ණ කරලා එයින් ඵල ධර්මයේ නැත්තම් සාධුජවා ඥානය ලබන්න උත්සාහ කරන වෙලාවේදී මේ අවසාන ආත්ම භවයේදී මේ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන කාලයේදී කිසිම වෙලාවක පැකිලීමක් හෝ ආපසු බැලීමක් හෝ වීර්ය බහාත වීමක් හෝ නැහැ ඒකට හේතුව ප්‍රධානම උනේ ශ්‍රද්ධාවේ බිඳීමක් නැහැ බෝධිය ඇදහිම පිළිබඳව කිසිම පැකිලීමක් නැහැ සංසාරේ බය දැක්ම පිළිබඳව කිසිම දෙපාරක් සලකා බැලීමක් නැහැ. මේ නිසා පාරමිතා ධර්ම සම්පූර්ණ කරන වෙලාවේදී වහන්සේ චරණ ධර්ම සම්පූර්ණ කළා. අනිත් පිරිස සමග ඉඳීමේදී ඒ පිරිසට බාධාාවක් නොවන ඒ පිරිසට නියම මාර්ගය ගෙනත් දීමේ හැසිරීම ධර්ම සියල්ලම සම්පූර්ණ කළා. බෝධි මුල කුලදී විද්‍යා ධර්ම සම්පූර්ණ කළා. ඒ නිසා විද්‍යාචාරණ ගුණයන්ගෙන් සම්පූර්ණ වෙච්ච ඒ බුදු උතුමන් වහන්සේ තුල ඇත්තව ශ්‍රද්ධාව අපි වාගේ මේ ආධ්‍යාත්මික ජීවිතයක් භාවනා ජීවිතයක් ගත කර නැත්තන්ට ඒකාන්ත ආදර්ශයක් සැලසෙනවා. මෙවැනි කල්යාණ මිත්‍රෙක් ඇසුරු කිරීම නිසා ඒකාන්ත හිතේස්ක භාවය ඒ කියන්නේ කවදාකවත් නරකක් අවඩක් අවාසනාවක් සිද්ධ වෙන්නේ ඒකාන්තයෙන්ම හිතේසිකයි. මේ නිසා අපි අපි මේ වෙනකොටත් මේ බුදු උතුමන් වහන්සේ ඒ වාගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ වාගේම සංඝයා වහන්සේ කියන මේ තුන් පිරිස නැත්නම් ත්‍රිවිධ රත්නය පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙනවා. නමුත් භාවනා කරන පූර්ණ කාලිනව භාවනා යෙදෙන ඇත්තන්ට මේ පිළිබඳව හොඳට අනික්කත්තන්ට වැඩිය වැටෙන අවස්ථාවක් තියෙනවා. ඒ මොකද Taman ගිහිගේ අතහැරලා එන වෙලාවේදී නැත්නම් භාවනා මධ්‍යස්ථානට ඇතුල් වෙනකොට නැත්නම් කමතහන් ගන්න වෙලාවේදී මේ බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ පිළිබඳ අත්තාව ශ්‍රද්ධාව හොඳට මුදුන්පත් වෙලා තියෙනවා. ඒක කැපිලා පේන ගතියකට තියෙනවා. නමුත් කමතහන් අරගෙන ගිහිල්ලා භාවනා වඩන වෙලාවේදී අරමුණ මුදුන්පත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට වේදනාවක් මතුවෙනවා. එදාට පාවීමක් මතුවෙනවා. ඒ වෙනුවට කතා කරන්න හිතෙනවා, නැගිටලා ගිහිල්ලා වෙන වැඩක් කරන්න හිතෙනවා. මෙන්න මේ වෙලාව වෙනකොට අර අබිනිෂ්ක්‍මණය කරන වෙලාවදී තිබුණු ශ්‍රද්ධාව නැත්නම් භාවනා මධ්‍යස්ථාන තෝරගන්නකොට තිබුණු ශ්‍රද්ධාව ක්‍රමයක් තෝරගන්නකොට තිබුණු ශ්‍රද්ධාව සැලෙන්න ගන්නවා. බෝධිය වෙනුවෙනුයි අබිනිෂ්ක්‍මණය කළේ. බෝධිය වෙනුවෙනුයි මේ ගුරුවරයා මේ ස්ථානේ මේ ක්‍රම තෝරගත්තා. නමුත් කමඨාණේදී තමන්ගේ ශරීරය පිළිබඳ පොඩි වේදනාවක් මතුවෙනකොට හිතට අසහනයක් වෙන දෙන විදිහේ හිත කම්මැලි භාවයකටපත් වෙනකොට අන්න අපිට අර ශ්‍රද්ධාව තියෙන ශ්‍රද්ධාව සැලෙන ගතියකටපත් වෙනවා. මේ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අප තුලත් මේ මහා බෝසතාණන් වහන්සේට අවශ්‍ය කරන ශ්‍රද්ධාවේ මූලික ලක්ෂණ සුදුසුකම් තියෙනවා. නමුත් අපිට කළ යුතු රාජකාරී වැඩ ගොඩාක් තියෙනවා. මේ නිසා අපි අපිට වඩා ශ්‍රද්ධාව ඇති නැත්නම් නොතලේ ශ්‍රද්ධාව ඇති කෙනෙක් ඉදිරිපත් කරගන්නවා අපේ මේ භාවනා කටයුතු කරන වෙලාවේදී. මේ නිසා යෝගාවචරයට මේ ශ්‍රද්ධා කියන ගුණය කීප පැත්තකින් උදව් කරනවා. කොහොමද? තමන්ගේ කල්යාණ මිත්‍රයා හොයන්ට නම් තේරුම් ගන්න නම් කල්යාණ මිත්‍රයා ඒකාන්තේම බෝධිය අදහන බුදු බව නැත්නම් බුදු හිත අදහන කෙනෙක් වෙන්න ඕන. පිළිගන්නාසුළු කෙනෙක් වෙන්න ඕන. ඒ බෝධි අදහන සුළු බවත් ශ්‍රද්ධාවමයි. ඒ වාගේම Taman තුල ඇත්තා වූ ශ්‍රද්ධාවත් පෙරෙන වෙලාවක් වෙනවනම් මේ ශ්‍රද්ධාවේ නැතිකම නිසායි මේ විපර්යාස සිද්ධ වෙන්නේ හිතට එපා වීම ඇති වෙන්නේ කාය එක විදිහකට තියාගන්න බැරි වෙන්නේ කියලා නැවත ශ්‍රද්ධාව මතු කරගත යුතු බවට කාරණා වටහා ගන්නපත් මේ ශ්‍රද්ධාව තේරුම් ගන්න. ඒ වාගේම මේ කාරණා වටහා ගැනීම මාතුල මේ ඇඟේ කලබල ගතිය හිතේ කලබල ගතිය, භාවනා එපා වෙන ගතිය, අරතිය පහළ වුණේ ශ්‍රද්ධාව මත වෙන නිසා. මේ වෙලාවේදී මේ කාරණා මේ විදිහට වටහා ගත්තොත් ශ්‍රද්ධාව ඇති කරගන්නත් හේතු වෙන බුදු ගුණ වැඩි වෙනවා. තමන්ට මේ මාර්ගය හෙලි කර දුන්නා වූ ඒ බුදු උතුමන් වහන්සේ උන්වහන්සේගේ ධර්මයේ සංඝයා වැනි වූ මේ සද්දේ වස්තු නිතර ආශ්‍රය කිරීමෙන්ම තමන් තුළ සදාව පහළ වෙනවා. ඒ වෙනුවට අපි මේ ශ්‍රද්ධාව මදි උනේ අසවලාකය ගහපු නිසාය නැත්නම් මధుරෝ කාපු නිසාය නැත්නම් සීතල නිසාය උෂ්ණේ නිසාය කියලා බාහිර හොයන්න ගත්තොත් අපිට බෝධිය ලැබෙනවා වෙනුවට නැත්නම් අවබෝධය ලැබෙනවා වෙනුවට රාග, ద్వේෂ, මෝහ ඇති වෙනවා. මේ නිසා යෝගාවචරය මේ ශ්‍රද්ධා කියන ගුණය බුදුරජාණන් වහන්සේගෙන් ආදර්ශයක් විදිහට, කල්යාණ මිත්‍ර ගුණයක් විදිහට තේරුම් අරගෙන තමන් තුළ ශ්‍රද්ධාව එහෙම වෙන වෙලාවට පෙරලෙන වෙලාවට බුදු ගුණම මෙනෙහි කිරීමෙන් සම්පාංශනය කිරීමෙන් ශ්‍රද්ධාව ඇති කරගන්න ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවා. තුන්වෙනි වශයෙන් බලනකොට මේ සෑම කෙනෙක්ම තුල කරුණාව පවතිනවා. ඒ කියන්නේ Taman මේ ධර්මය අවබෝධ කරගත්තොත් තව බොහෝ දෙනෙකුට මේ ධර්මය අවබෝධ කරලා දෙන්න පුළුවන් වටහා දෙන්න ඕන ගිය යුතුයි කියන කරුණාව තියෙනවා. අන්සතුන් දුකින් මිදවීමේ කැමැත්ත. මේකටත් Taman තුල ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ඒ මොකටද ප්‍රථමයෙන් Taman අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරලා අනුන්ට කියා දීමට සුදුසුකම් ලබන්න නම් පුංචි ශ්‍රද්ධාවක් තිබිලා බෑ. Taman අවබෝධ කරන ටිකටත් මේ කය දෙන පුංචි වේදනා පුංචි දුෂ්කරතාවලදී নানা ප්‍රකාර විදිහට කල්පනා කරලා Tamange අඩුපාඩුව දකින්නේ නැතුව බාහිරේ අඩුපාඩුව දකින්නවනම් ඒ ශ්‍රද්ධාව අඩුකමේ ලකුණක්. යම් කෙනෙක් එහෙම නැතුව ශ්‍රද්ධාව අඩුකමින් කය පෙළෙන වෙලාවට හිත පෙළෙන වෙලාවට බහාම මේ ධර්ම දේශනා නිසා හෝ තමන්ගේ ප්‍රායෝගික දැනුම නිසා හෝ මේ ශ්‍රද්ධාව විකම නිසායි මේක ප්‍රඥාවෙන් නැගිටවා ගත යුතුයි කියලා මේ ශ්‍රද්ධාවට ප්‍රඥාව මුසු කරලා භාවනාවක් සිදු කරගෙන පැමිණ තියෙන වේදනාව වේවා එනතම් විතර්ක හෝ වේවා ජයගෙන ඉදිරියට යනවන ඕ ප්‍රථමයෙන්ම කරන්නේ මොකද්ද මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අවබෝධ කළා වූ මේ බෝධිය Taman වශයෙන් අවබෝධ කරගන්න. අනිදාට Taman තුල ඇත්තා වූ අර මුලින් සැලෙමින් තිබුණු සද්ධාව තහවුරු වෙනවා. නමුත් මේ ප්‍රමාණය මදි අනිකත්තන්ට උදව් කරන්නේ. ඒ සඳහා ඊට වඩා සද්ධාව අවශ්‍ය කරනවා. බුදුරජාණන් වහන්සේගේ ආදර්ශය ගන්නවා අපි එදා මතක් කරගත්තේ උන්වහන්සේ මේ හේතු ධර්මයේ සම්පූර්ණ කිරීමට විශාල ව්‍යාපාර ප්‍රයත්න කරා. ඊගාවට ඵල ධර්මයේ වශයෙන් බුදු බව ලබා ගැනීම සඳහා මිදෝ කෙනෙක් හිතා ගන්න බැරි විදිහේ මහා දුෂ්කර වතක් පිරුවා. මුල ඵල ධර්මයේ සම්පූර්ණ කළා. එතෙන් පටන් අවුරුදු 45ක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා වූ බුද්ධ කෘත්‍යය අරගෙන බැලුවොත් ඒක එසේ මෙසේ කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ මොකද ඒ තරමටම බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මේ සංසාරේ තියෙන බය තේරුම් ගැනීමේ හැකියාවත් ඒ බය නිසා අන්සතුන් ඒන් මිදවීමේ මහා කරුණාවත් ඒ ධර්මතම වැඩිලා තිබුණා. ඒ මොකද ශ්‍රද්ධාවෙන් මේ හේ සත්ූපකාර සම්පත්‍ය අනුන්ත උදව් කිරීමේ ශක්තිය හැකියාව වැඩි කරගන්න විශාල වශයෙන් පුහුණු කරලා තිබුණ නිසා. ඒ නිසා මේ භාවනා කරන ඇත්තු Taman වශයෙන් අවබෝධ කිරීමටත් මේ ශ්‍රද්ධාව ඒකාන්තයෙන්ම හේතු ඒ විතරක් නෙවෙයි අනුන්ට යම් කිසි විදිහකට උදව් කරන්න වෙනවා නම් ඒ තමන් ලැබූ ඥාන මත විශේෂ පුහුණු ලබන්න. ඒ පුහුණු ලබන්නත් මේ ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවා. මේ නිසා මේ කල්යාණ මිත්‍රෙක් විසින් මේ ලෝකෙට පහළ කරලා පෙන්නන මේ ශ්‍රද්ධාවේ යෝගාවචරයට කීප පැත්තකින් සම්බන්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ තිබුණ මේ අසීමිත එහෙම නැත්නම් අසම සම බුදු ගුණ ගැන කල්පනා කරලා බලනකොට බුදුරජාණන් වහන්සේ තිබුණු මේ විද්‍යාචරණ කියන ගුණ දෙක විද්‍යා ගුණය කියලා කියන්නේ ලෝකයේ මේ සංසාර බය හරි හැටි තේරුම් ගැනීම ඥානය. චරණ ගුණ කියලා කියන්නේ ඒ දුකටපත් වෙලා තමන් ප්‍රධාන වශයෙන් එයින් මිදිලා අන්සතුන් හැකි ශක්ති ප්‍රමාණයෙන් එයින් මිදවීම සඳහා හැසිරීම ස්වરૂපය. මේ දෙක අසමසම වුණේ බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍රෙක් වශයෙන් මේ ශ්‍රද්ධාවේ අසමසම භාවයේ නිසා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී යම් කිසි ධර්ම කොටාසයක් බුදුරජාණන් වහන්සේ ලෝකයාට හෙළිදරව් කරනවා නම් අනුශාසනා කරනවා නම් ඒ අනුව තමන් වහන්සේ පිළිපදිනවා. සරණාසේ යම් විදිහකට ජීවිතේ පවත්වනවා නම් ඒ පවත්වන විදිහට ධර්ම දේශනා කරනවා. කියන දේ කරනවා කරන දේ කියනවා සිංහලෙන් කියනවා. මෙන්න මේ ශක්තිය බුදුජාන වහන්සේ ලබා ගත්තෙත් මෙන්න මේ ශ්‍රද්ධාව නිසාමයි. බෝධිය පිළිබඳ ඇති අවබෝධය පිළිගැනීමේ ශක්තිය කවදාකවත් සැලෙන්න දුන්නේ නැහැ. නමුත් අද ලෝකේ පවතින නැත්නම් ලංකාවේ පවතින නැත්නම් ශාසනයේ පවතින ස්වරූපේ ගත්තොත් බොහෝ දෙනෙක් තමන් කල්යාණ මිත්‍රෙක් කියා ගන්නට බොහොම ඉදිරිපත් වෙන ගතිය තියෙනවා. අනුන් කෙරේ කරුණාව අනුන් ගොඩ ගැනීම කිසි ලොකු කමනාපයක්. ලොකු කරුණාවක් වෙන්නේනවා. නමුත් ඒ අතෝ කියන දේ නෙවෙයි කරන්නේ. ඒ අතෝ කරන දේ කියන්නේ නැහැ. මේ ස්වરૂපේ නිසා එවැනි ආතෝප ජනක නැත්නම් පුහු කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන පිරිස විශාල වශයෙන් නොමගයක්. මේ නිසා යෝගාවචරයට වගකීමක් වෙනවා තමන් ආශ්‍රය කරන කල්යාණ මිත්‍රයා ඒකාන්ත වශයෙන්ම නියම කල්යාණ මිත්‍රෙක් නැද්ද කියලා දැනගන්න. ඒ දැනගන්න පළවෙනි ගුණය තමයි මේ ශ්‍රද්ධාව. ඒ නිසා හොඳ ඥානවන්තයෙක් කවදාකවත් වැරදි ගුරුවරයෙක් තෝරාගෙන ඒ ගුරුවරයාට දොස් තබන එක ගැලපෙන්නේ නැහැ. ඒ මොකද ගුරුවරයා තෝරා ගැනීම කරන්නේ තමයි. ඒ ගුරුවරයා තෝරා ගන්න අවශ්‍ය උපමාන අංග තමයි මේ කල්යාණ මිත්‍ර ගුණ වශයෙන් බුද්ධ ඥාන වශයෙන් මහා කරුණාවෙන් ඉදිරිපත් කරන්නේ මේවා දැනගෙන ඉන්නවනම් අමාරු වෙටින්නේ. ඒ නිසා අපි ශාසනයක්, ගුරුවරයෙක්, ස්ථානයක්, ක්‍රමයක් තෝරනකොට බලන්න ඕනේ. ඒ ක්‍රමය කියලා දෙන සාස්තුන් වහන්සේ තුල ශ්‍රද්ධාව තියනවාද කියන එක බලන්න. ඒ ධර්මයේ ශ්‍රද්ධාව මතු කර දක්වන ශ්‍රද්ධාවක්ද? ඒ අනුව පිළි අරගෙන පිළිපදින්නා වූ සංඝ පිරිසක් නැත්නම් අනුගාමික පිරිසක් ඉන්නවද කියලා දැනගන්නවනම් අන්න කෙනෙකුට පුළුවන් වෙනවා සෑහෙන දුරට තමන් යන මාර්ගයේ හරි නිවැරදි මාර්ගය තේරුම් ගන්න. මේ නිසා බොහෝ දෙනා මේ ආධ්‍යාත්මික හැඟීම් ඇති බොහෝ දෙනා මේ කරුණ නොදැන අයාලේ ගමන් කරනවා වල්මත්ව ගමන් කරනවා. ඒ නිසා ඒ ඇත්තෝ ශ්‍රද්ධාව තමන් තුළ ඇත්තා වූ නියම ශ්‍රද්ධාව අවදි කරගන්නෙත් නෑ. ඒක විමුක්තියක් නිවනක් සඳහා යොමු කරගන්නෙත් නෑ. අන්න බොහෝතර ගමන් කරනවා. ඒක පෙන්වන්න පුළුවන් උපමාවක් ඇටියෙට නින්දේ පසු වෙන පිටක් වාගේ. නින්දේ පසු වෙන පිටකට පිටෙනෙකුට Taman කෙරේ මතුවෙන ස්වභාවික ව්‍යසනයක් වින්නක් හෝ වේවා, ජලගල්මක් හෝ වේවා මොනම දෙයකින්වත් බේරෙන්න බෑ. ඒ මොකද මලහා සමානයි. ඒ වගේම තමයි මේ නියම ශ්‍රද්ධාව අවදි කරගත්තේ නැති කෙනාට බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා ලෝකේ පහළ වුණත් කවදාකවත් ඒකේ හවුහරණක් නැහැ. ලෝකේ තියෙන තරම් කරදර හොයාගෙන බැලුවා. එනිසා සද්ධාව අවදි කර ගැනීම බුදුරජාණන් වහන්සේ බොහෝමත්ම ප්‍රථම දැනලා සලකලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශාල ආදර්ශයක් ගෙන හරපාවා මේ සද්ධාව ඒ අනුව කටයුතු කිරීමෙන් ලබන්න පුළුවන් විද්‍යාචරණ ගුණ, මහා කරුණාව, මහා ප්‍රඥාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාව කියලා ලෝකේ හඳුන්වලා දෙන්නේ මේ සංසාර දුක දැනගන්නා ඥානයට. මහා කරුණාව කියලා මෙතන ගන්න තියෙන්නේ එවැනි දුකේ ගැලී සිටින සත්වයන් දුකින් මිදවීමේ ප්‍රයත්නය. මෙන්න මේ දෙක අතින් බුදුරජාණන් වහන්සේ අංග සම්පූර්ණයි. වෙන කෙනෙකුට සමාන කරන්න බෑ. මේ කාලේ වෙසක් කාලේ බොහෝ දෙනා ඉබේම වාගේ මේ බුදු ගුණ මෙනෙහි කරන කාලේ. එවැනි අවස්ථාවක මේ ධර්ම දේශනාවේ බොහොම විශේෂ සම්බන්ධතාවයක් තියෙනවා. මොකද කවුරුත් බුදුගුණ මෙනෙහි කරන කාලය. යෝගාවචරයේ වශයෙන් අපි ඒක එදිනෙදා භාවනාවට සම්බන්ධ කරගන්නවා. කල්යාණ මිත්‍ර ගුණයක් විදියට. මමත් දවසක ශ්‍රද්ධාව තහවුරු කරගන්නවා. තහවුරු කරගෙන ශ්‍රද්ධාව තහවුරු නොකරගත්තා වූ අනිකුත් ඥාති මිත්‍ර, ගුරු දෙමව්පිය බන්දු මිත්‍රයන් මිත්‍යයන් වෙනුවෙන් මේ ධර්මයේ ශ්‍රද්ධාව තහවුරු කිරීමේ වැඩපිළිවෙලක් කරනවා කියන තමන්ගේ වැඩ පිළිවෙල තමන්ගේ භාවනාව ඍජුව පවත්වාගෙන යන්න මේ ශ්‍රද්ධාව පිළිබඳ අවබෝධය බොහොම අවශ්‍ය කරනවා. ඒ වගේම ශ්‍රද්ධාව තියෙන කෙනාට මේ බුදු ගුණ මෙනෙහි කරනකොට කල්යාණ මිත්‍රෙක් කියන්නේ මේ ගුණ තමන්ගේ ජීවිතයට වැඩි අගය කරමින් සලකන උතුමෙක් අපි මේ ගමන් කරන්නේ මේ තේරවාද බුද්ධ ධර්මයේ තුල මෙවැනි කල්යාණ මිත්‍ර පරම්පරාවක් තුලින් අපිට මේ ශ්‍රද්ධාව පිළිබඳ බණ ශ්‍රද්ධාව පිළිබඳ ආදර්ශ පවත්වාගෙන ඉනවාය කියනකොට ඒ දාන බණ අහනකොට මහා ප්‍රඥාව මහා කරුණාව පිළිබඳ හැඟීමක් හෝ අහන කෙනාට පහළ වෙනවා මෙන්න මේ මහා කරුණාව පහළ වුණාට පස්සේ ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා තේරුම් අරගන්නට අන්සතුන් විසෙයි නැත්නම් අපිත් එක්ක මේ භාවනා මධ්‍යස්ථානයේ ඉන්න අනික් උද්‍යෝගාවචර පිළිස එහෙම නැත්නම් මේ භාවනා මධ්‍යස්ථානයේදී සිව්පතෙන් තලසන සලකනේ මේ දායක කාරක පිළිස එහෙම නැත්නම් මේ කැලේ අපිත් එක්ක එකට ඉන්න සත්තු, එහෙම නැත්නම් මේ ගොදුරු ගමේ ඉන්න මනුස්ස සත්තු, එහෙම නැත්නම් මුළු ලංකාවේ මුළු පොළොවේ, එහෙම නැත්නම් මේ සක්වල සිටින තාක් මේ සත්තු තමයි අපිට මේ මහා කරුණාව ඇති නැති බව දැක ගන්න තියෙන සාක්ෂිය. අපි ශ්‍රද්ධාව ගැන හොඳට තේරුම් ගන්නවා. ශ්‍රද්ධාව ඇති කෙනා විද්‍යාචර්ණ ගුණ වඩනවා. විද්‍යාචර්ණ ගුණ වඩනවායි කියලා කියන්නේ මහා ප්‍රඥා, මහා කරුණා ඇති පුතුමන් අනුගමනය කරනවා. එහෙම කරන ගමන් අපි කරුණාවෙන් තොරව කටයුතු කරනවා නම් ප්‍රඥාවෙන් තොරව කටයුතු කරන නම් අපේ ශ්‍රද්ධාව පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ මේ දෙකෙන් මහා බෝසතාණන් වහන්සේ ඉදිරියෙන් තියාගත්තේ මහා කරුණාව. මහා කරුණාවෙන් අපිත් එක්ක මේ ලෝකේ එකට ජීවත් වෙන සෑම සියලු සතෙක් කෙරෙහිම දුකින් මිදීමේ කැමැත්ත ඇති කෙනාට සිල් රැකීම බොහෝම ලේසියි. ඒ අන්සතුන් කෙරෙහි ඇත්තා වූ කරුණාව නැති කෙනාට නිතරම ද්වේෂ හිතවිලි පහළ වෙනවා. මේ ද්වේෂ හිතවිලි නිසා සීලය නිතරම බිඳෙනවා. මේ නිසා නියම කල්යාණ මිත්‍යා ශ්‍රද්ධාව විතරක් නෙවෙයි දෙවෙනි ගුණයේ වශයෙන් සීල සම්පන්න පුරුෂයෙක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි හොඳ මිත්‍යෙක් හොයන වෙලාවට ඒ පුද්ගලයා ශ්‍රද්ධාවන්තයෙක් වෙන්න ඕනේ. ඒ වගේම දෙවෙනි ගුණයේ වශයෙන් ශ්‍රද්ධාව නිසා පහළ වෙන තවත් ගුණයක් වඩන්න පහසු තවත් ගුණයක් වශයෙන් සීල සම්පන්න භාවයේ තියෙනවා. සීලය කියලා කියන්නේ අන්සතුන් කෙරෙහි දුක් නොදෙන, තමන්ට දුක් නොදෙන, අනුන්ට දුක් නොදෙන වැඩ පිළිවෙල. යම් කෙනෙකුට ඒ සීල සම්පත්තිය නැතිනම් ඒ පුද්ගලයා තුළින් අනුන්ට හිංසාවක්, අන්සතු වස්තු හොරකම් කිරීමක්, එනත්තම් කාමයේ වස්තු හොරකම් කිරීමක්, බොරු කීමක්, කේලම් කීමක් වගේ දේවල් ඉබේම සිද්ධ වෙනවා. ඒ මොකද අනුන්ගේ දුක පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. අනුන්ගේ දුක පිළිබඳව මෙලෙක් වෙන ගතියක් කරුණාබර හිතක් නැහැ. නමුත් මේ කල්යාණ මිත්‍රයන්ගේ ගුණ වශයෙන් අපි ගමන් කරන අනුගමනය කරන මේ පෙරහැරේ මුලින් ගමන් කර සෑම සියලු දිනෙකම මේ සීලේ ප්‍රධාන වශයෙන් සලකන ඉදිරියට ගියා. ඒ නිසා අපිත් සීලේ ඒකාන්තයෙන්ම සැලකිය යුතුයි කියන කාරණාව කෙනෙකුට වැටහෙනවා නම් ශ්‍රද්ධාව නැగిලා එනකොට ඒ පුද්ගලයා ප්‍රධාන වශයෙන් කලකන්නේ මේ සතුන්ට අනුකම්පාව. සත්වානුකම්පාව. මේ තුල තමයි ශීලය කැපී ඒ නිසා මහා කන්නා කිසිම දවසකට බුදුරජාණන් වහන්සේ කිසිම සතෙක් විශේෂයි තිගැස්මක් බය භාවයක් තැතිගැන්මක් ඇති කරේ. ඒකට කියනවා අපි උන්වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කියලා. ඒ විතරක් නෙමෙයි බුදු ගුණේ අනිත් පැත්ත තමයි ඕනෙම සතෙක්ගේ තමන්ගේ පැපියාගෙන් හෝවා තමන්ගේම කිට්ටු ඥාතියින් හෝ වේවත් බියක් තැති ගැනීමක් ඇති වුණොත් උන්වහන්සේ මහා ප්‍රඥාවෙන් ඒක ඉවසනවා මට අසවලා විසින් බිය කළ යුතු නෑයි කියලා මම අසවලා මාව තැති ගැනීම යුතු නෑයි කියලා කිසිම කෙනෙක් බුදුරජාණන්සේ වෙන් කරන්නේ තමන්ම අනුකම්පාවෙන් සාහස්ත්‍ර හදපු ගුරු ශිෂ්‍යයා පවා තමන්ට බියගෙන දෙන කටයුතු කරනවා නම්, තැතියන් වෙන කටයුතු කරනවා නම් බුදුරජාණන් වහන්සේ ප්‍රදාන ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා මහා ප්‍රඥාවෙන් ඒ බිය ඉවසනවා. නමුත් කවදාකවත් තව වෙනෙක් හතෙකුට බියක් ඇති කරන්නේ නැහැ. තැතිගැන්මක් ඇති කරන්නේ නැහැ. මේ தත්ත්වය තමයි සීලේ පවතින. ඒ නිසා ශ්‍රද්ධාව ඇති කෙනාට සීලය රැකීම ලේසියි. ශ්‍රද්ධාව නැති කෙනා නිදාගත්තා හා සමානයි. එවැනි කෙනෙකුට අනික් ලෝකයක් එක්ක සිදු වෙනකොට එන ආචාර ධර්ම පිළිබඳ කිසි හැඟීමක් එහෙම නැත්නම් ඒ පිළිබඳ සං හිතේ ඇති සංවේදී භාවය අඩු වෙනවා ගොරෝසු වෙනවා ඒ ඡන්දපරුස වෙනවා එතකොට සතුන් මැරීම සොරකම් කිරීම ආදී සීල්පද කැඩෙන්න සිදු වෙනවා නමුත් කල්යාණ මිත්‍රයා කවදාකවත් එවැනි කටයුතු වල යන්නේ දෙදෙන්නෙත් නැහැ ආදර්ශයක් දෙන්නෙත් නැහැ මේ නිසා යෝගාවචරයත් එයින් ආදර්ශ ගන්න ඕනේ Taman කැමැති නම් මේ ධර්මය අවබෝධ කරගන්නට සීලේ ඒකාන්තයෙන්ම රැකෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඒ සීලය අනුන්ට ආදර්ශමත් වෙන මට්ටමකට පැවතුනොත් තමයි කවදා හරි Tamanට කෙනෙකුට ධර්මයක් කියලා දෙන්න පුළුවන්. කෙනෙකුට ධර්මයක් අවබෝධ කරලා දෙන්න පුළුවන්. එහෙම නොවුනොත් ඒ කියන ධර්ම සාමාන්‍ය සිංහලෙන් කියන විදිහට වැදි බණ බවට පත් වෙනවා. තමයි මොකද්ද කරන්නේ මොකද්ද කියන්නේ. ඒ නිසා යෝග ආවදයට මුලපටන් කල්යාණ මිත්‍රයන් වහන්සේලා ආදර්ශයට අරගෙන මේ සීලයේ ඇති වටිනාකම එන්න එන්න එන්න එන්න දියුණු වෙන්න පටන් ගන්නවා. මේක පිළිබඳව ටිකක් විස්තර සපේනවනම් බොහෝ දෙනා මේ කරුණු අවබෝධ කර ගැනීම යම් යම් අඩුපාඩු පවතිනවා. ඒ මොකද සමහරු හිතනවා මේ භාවනාව සීලයෙන් නැగిලා එන සමාධියෙන් ප්‍රඥාවෙන් එන සමාධි භාවනා ප්‍රඥා භාවනා වශයෙන් සීලයට එහා නැත්නම් සිල්වතුන්ට පවතින ආව කොටසක්. ගියත් ගැන කතා කරන සාසනය පෙන්ලා දෙන්නේ දාන, සීල, භාවනාව වශයෙන්. ගියේ අතහැරපු පිරිසක් ගැන කතා කරනවනම් සීලය, සමාධිය, ප්‍රඥාවය කියලා අර භාවනා කියන එක සමාධි භාවනා, ප්‍රඥා භාවනා කියලා දෙකට කඩනවා. ඒ නිසා සමාධි භාවනා, ප්‍රඥා භාවනා කරන්න කලින් සිල්වත් ඒක සාමාන්‍ය ප්‍රකාශනයක්. නමුත් යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒ කාන්තේම අංග සම්පූර්ණ සිල්වත් වුණාට පස්සේ තමයි භාවනා කරන්න කියලා ඒක ප්‍රායෝගික කතාවක් නෙවෙයි. මොකද සීලේ කවදාව සම්පූර්ණ වෙන්නේ නැහැ ප්‍රඥාව නැතුව. ප්‍රඥාව කවදා සම්පූර්ණ වෙන්නේ නැහැ භාවනාව නැතුව. ඒ නිසා භාවනා නොකරන කෙනාගේ සීලේ අංග සම්පූර්ණ නැහැ. භාවනා නොකරන කෙනාගේ තියෙන සීලය පිළිබඳව උත්සාහයක් නැත්නම් අදිෂ්ඨානයක් නැත්නම් මුලපිරීමක් පමණයි. ඒ නිසා සීල් සමාදන්ව භාවනා කිරීම හොඳ වැඩක්. නමුත් සීලේ මම සම්පූර්ණ කරලා භාවනා කරනවා කියලා හිතියොත් කවදාකවත් භාවනාව පටන් ගන්න වෙන්නේ. උපමාවක් විදිහට කියනවනම් ශරීරයේ ලෙඩක් මොනවත්ක්වත් නැති වෙලා මම භාවනා කරනවා කියලා කිව්වොත් කවදාකවත් භාවනා කරන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම සම්පූර්ණ ශරීරයේ ලෙඩ වෙච්ච වෙලාවට භාවනා කරන්න පටන් ගත්තත් භාවනාව හරියන්නේ නැහැ. ඒ නිසා අපි පටන් ගන්න ඕනේ සාමාන්‍ය පෞද්ගලිකයේ තියෙන තැනදී. ඊට පස්සේ දිගින් දිගට භාවනා කරනකොට සීලයක් හැදෙනවා, ශරීර සෞඛ්‍යයක් හැදෙනවා. එනිසා මේ සීලය පිළිබඳව තේරුම් අරගන්න උන භික්ෂුන් වහන්සේලා ගැන ගන්නකොට මේ සතර සංවර සීලයේදී ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය කියන මේ දෙක ප්‍රධාන වශයෙන් සලකන්න පුළුවන්. ඊගාවට පත්‍ය සංනිච්ඡ සීලේ වශයෙන් තමයි ලැබෙන කීවර පින්ඳ පාත් සේනාසන ගිලම්පස පාවිච්චි කරන වෙලාවේදී සත්‍ය වේක්ෂා නොකර පාවිච්චි කිරීම ඒ වාගේම ඉන්ද්‍රයන් සංවර කිරීම වශයෙන් අහන වේලාවේදී, දකින්න වේලාවේදී, ආග්‍රහණ කරන වේලාවේදී ආදී ඒ දේ මෙනෙහි නොකිරීම නිසා සීලයට බාධා සිදු වෙනවා. ඒ පුද්ගලයා යෝගාවචර ගති නැතුව. නමුත් මේක පිළිබඳව යෝගාවචරය ප්‍රමාණය දැනගන්න ඒ මොකද භාවනා කරාට පස්සේ නැත්නම් භාවනාවෙන් ප්‍රඥාව පහළ වුණාට පස්සේ තමයි මේ ප්‍රත්‍ය සංනිස්සිත සීලය අංග සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලේ විශේෂයෙන්ම අංග සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා යෝගාවචර කාලේ තමන්ගේ ඉඳුරංගෙන් ඒ දක්ෂින දේවල් බලන ගතිය යම් යම් දේවල් ඇහෙනකොට ඒ අනුව දුවගෙන ගිහලා අහන ගතිය ආග්‍රහණ සපපාති වෙන ගතිය උපාසකයන්ට සංසීලෙන් ඉහෙත ගියාව අටසිල් දසසිල් වලින් පටන් අර ගන්නවා. වික්ෂුන් වහන්සේලාන ඒ ප්‍රාතිමොක්ඛ සංවර සීලයෙන් පටන් අර ගන්නවා. මේ අරගත්තට පස්සේ ඒක අංග සම්පූර්ණ කරලා ඒක පිරිසිදු වෙලා සීල පාරිශුද්ධියේ පස්සේ තමයි භාවනා කරන්න ඕනේ කියලා පටන් අරගත්තොත් අන්නර කියන විදිහේ ප්‍රායෝගික නොවන්නා වූ තත්යකටපත් වෙනවා. ඒ නිසා සීලය විචුන් වහන්සේලා ගැන කල්පනා කරලා බලනකොට මේ ප්‍රාතිමොක්ඛ සංවර සීලයත් ආජීව පාරිශුද්ධ සීලයත් දෙක පිළිබඳව වගකීම වැඩියෙන් තමයි බාරගන්නේ. ඒව කරුණොත් බුදුරජාණන් වහන්සේගේ අන පනවපු ආනා විතික්‍රමණේ සිදුවීම නිසා භාවනාවට බාධා කරනවා. ඒ නිසා නිතරම ප්‍රාථමික සංවර සීලයේ හෝ ආජීව පාරිශුද්ධ සීලයේ වැරද්දක් තියෙනවා නම් බිඳීමක් තියෙනවා නම් කැඩීමක් තියෙනවා නම් තව ගුණවතුන් වහන්සේ නමක් ඉදිරිපත් කරගෙන ඒක පිරිසුදු කරගන්න ඕනේ. ඒත් ප්‍රත්‍යසන්නිත සීලය ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලයේ අඩුපාඩු තියෙනවා නම් Taman ඉදිරියට ඒවා අඩු කර ගැනීමේ අපේක්ෂාවෙන් තව තවත් භාවනාව දියුණු කර ගැනීමයි කරන්න ඕනේ. එතකොට ක්‍රමක්‍රමේ මේ සීල හරියනවා. ඒ වගේම තමයි ගිහියත්න්ගේ පැත්ත කල්පනා කරත් සීලය අංග සම්පූර්ණ කරගෙන භාවනාව කරනවායි කියන එක වෙන්නේ නැහැ. ඒ මොකද භාවනාවෙන් තොරව සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සීල සම්පදාව කල්යාණ මිත්‍රෙන් වහන්සේ නමක් තුල දකිනවනම් අපිට ඒකෙන් ගොඩාක් අර්ථතිය. මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ භාවනාවෙන් නැත්නම් හිත හැදීමේ වැඩපිළිවෙලින් ජයගත් කෙනෙක් වෙන්න ඕන ඒ විදිහට සීල සංවරයක් පිළිබඳව. ඒ වාගේම අනිකුත් බොහෝ දෙනාට ආදර්ශයක් වශයෙන් සීලය රැකීම අපේ මේ ආචාර්ය પરම්පරාව පවත්වන දෙයක් වශයෙන් පිළිගන්නා උතුමෙක් වෙන්නත් ඕන. එතකොට තමයි ඒ Tamanට වැඩි සිල්වතෙක් Tamanට වැඩි ගුණවතෙක් දැක ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් එහෙම සීලය නැතුව කවදාකවත් භාවනා කරන්න බෑයි කියන අදහසක් ඉදිරිපත් වෙනවනම් භාවනාවට පෙළඹෙන්නේ නැත්නම් කම්මැලි වෙනවා. පසුබාහන ගතියකට. එහෙම නැත්නම් සීලය අවශ්‍යම නැහැ කියලා කෙනෙක් වෙනවනම් කවදාකවත් භාවනා ප්‍රතිඵල ගන්න බැහැ. මේ නිසා මේකේ බුදු බුදුරජාණන් වහන්සේගේ අර්ථය තේරුම් අරගන්න. සීලේ භාවනාවත් සමගම වැඩෙන භාවනාව අනුව අංග සම්පූර්ණ වෙන වැඩ පිළිවෙල. මේ වැඩ පිළිවෙලෙන් තමයි පෙර අපිට ඉස්සර වෙලා මේ පුදු පෙරහැරේ නැත්නම් අරිහත් පෙරහැරේ ගමන් කර සෑම උතුමන් වහන්සේ නමක්ම ඉදිරිපත් වෙනවා. මේ පින්වතුන් අහලා තියෙනවා අඟුලිමාල කියන හොරාගේ කතාතෝකේ. ඒ හොරා ඒ අවස්ථාවේදී කිසිම සීලයක පිළිපිටපු ස්වરૂපයක් නෙවෙයි තිබෙන්නේ. නමුත් බුද්ධ ඥාන වහන්සේගේ ඒ මහා සීල ශක්තිය නිසා නොසැලෙන කම නිසා පැතිගන්නේ නැති කම නිසා බිය නැති කම නිසා බුද්ධ ඥාන වහන්සේ ඒ අඟුලිමාලයේ විශ්වපත් වෙලා ඒ අඟුලිමාලට වචනකින් තමයි ඒ අඟුලිමාල සතුව පැවිදිච්චා වූ කාය ශක්තිය තර්ජනයේ ලක්කේ උපහාසයේ ලක්කේ. එතනදීම අඟුලිමාල තේරුම් අරගත්තා මේ මා ඉදිරියෙන් ඉන්න උතුමන් වහන්සේ මට වැඩි ශක්තිමත් අදහන්ත පිළිගන්ත අනේ තන් පතන් බුදුරජාණන්සේ ක්‍රමානුකූලව සීලයේ පතන්ගෙන කරගෙන කරගෙන යනකොට අඟුලිමාලගේ ධාමත්ම ඥානවන්තේ ඥානය අනුව වැටෙහෙන්න වැටෙහෙන්න පටන් අර ගන්නකොට අවසානයේ ඉස්සර වෙලා නම් ලේ පිට කියලා. උණු ලේ දැක දැක කප කප. ඇඟිලි එකතු කරපු මහා හොරේ. ඥානෙ පහළ වුණාට පස්සේ ස්වභාවයෙන් මාවකට වැළඳෙනා වූ විලිරුදාවක් භවයසා ගන්න බැරි තරම් හිත මුත්තු මෙලෙක් භාවයට පත් වෙනවා. මේ නිසා පින්ඳ පාති වඩනකොට දවසක දුප්පත්මාවක් තමන්ගේ ගේ ඇතුලේ විලිරුදාව නිසා ඉන්ද්‍රගාන සද්ද ඇහිලා වහාම හැරිලා ඇවිල්ලා. බුදුරජාන් වහන්සේට වාර්තා කර අවස්ථ ස්වාමීන් වහන්සේ මගේ හිත සැලී යන්න පටන් ගත්තා නැත්නම් කරුණාවෙන් උණු වෙන්න පටන් ගත්තා මෙන්න මේ විදිහ දුක්කටපත් වෙච්ච මාතාවක් දැකලා ඒ නිසා කරුණා කළ මට මේකට පිළිවක් කියලා දෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දීප උපදේශ පන්තිය හැටියට අදත් මේ අඟුලිමාල පිළිත මේ කර්මණී මහවරට සිතක් සාන්තියක් පවත්වනවා. ඒ මොකද තමන් සීලය මුලින් අදහාගෙන පටන් අරගත්ත ක්‍රමයෙන් ක්‍රමයෙන් ඥානෙ වැඩෙන්න වැඩෙන්න පුදුමාකාර මුරුදු පුදුමාකාර විදිහේ සංවේදී සීලයක් ඇති වෙන්න පටන් අරගත්තා. මෙන්න මේ වැඩ පිළිවෙල නිසා මේකට එකතු වෙන ආධුනිකයෝ භාවනාව පටන් අරගන්න ඇත්තෝ මේ බුදුරජාණන් වහන්සේ මේ කෙනෙක් තුළ ඇත්තා වූ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ක්‍රමානුකූලව වඩල විමුක්තියට යොමු කරන මේ බෝධිය තේරුම් ගන්න. මේක අපි කල්යාණ මිත්‍රෙක් ආදර්ශ කරගෙන යන්න. මෙවැනි ධර්ම මෙවැනි සූක්ෂම ධර්මතාවයක් නැති දුසිල්වතුන් ඉදිරියේ අපි මොනම ඥාන ලබා ගත්තා මොනම වස්තු ලබා ගත්තා මොනතරම් ලස්සන ලබා ගත්තා කීර්ති නම්බුනාව ලබා ගත්තත් මේ ධර්මානුකූලව කල්පනා කොට වැටෙනව කවදාකවත් එවැනි වස්තු එවැනි කීර්ති නාම එවැනි ලස්සන එවැනි වෙන ඥාන මොනම දෙයක්වත් බෝධිය දිහාවට යොමු කරවන්නේ නැහැ ඒ නිසා සීලය මේ කල්යාණ මිත්‍රයේ ඒකාන්ත අංගයක් වගේ පත් වෙනවා ඒ නිසා තමයි කල්යාණ මිත්‍යා තෝරනකොට ඒ කල්යාණ මිත්‍යාගේ සීලය පිළිබඳව මේ විදිහට සැලකිලිමත් වෙනවා. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සබා තියෙන ආදර්ශයේ කුංචි එකක් නේ. මහ විශාල ආදර්ශයක් මේ විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ පටන් අද දක්වාම මේ පවත්වාගෙන ඉන ථේරවාදයේ තරුණ වහන්සේලාගේ තුලත්තා වූ සීලයට ඇති ගෞරවය දිහා බලනකොට අපිට ලොකු අස්ස සිල්ලක්ෂණ සිල්ලක් ලැබෙනවා. ඒ උතුමන්වහන්සේ කියලා ධර්මයේ සමග හැපෙන්න හැපෙන්න ධර්මයේ යෙදෙන්න යෙදෙන්න සමාධි ප්‍රඥා වැඩෙනවා. සමාධි ප්‍රඥා වැඩෙන්න වැඩෙන්න තමන් පිහිටියා වූ සීලය ක්‍රමක්‍රමයෙන් ඉnde ඉnde බොහොම ශක්තිමත් බවට පත් වෙනවා. මේක භාවනා කරන කෙනා තමන් වශයෙන් අත්දකිනවා. මුලින් තමන් යම් යම් සීල්පද යම් යම් හික්මීම් පවර ගන්නවා. මේ කොහොමද පාරගන්නේ? මේ කල්යාණ මිත්‍යා දෙන උපදේශ මාර්ගය. තමන්ගේ රුචිය අනුව නෙවෙයි. තමන්ගේ සත්පාය අනුව නෙවෙයි. කල්යාණ මිත්‍යා නියම වේලාවට මේවා මෙමින් මේ විදිහට දැන් ආහාර ගැනීමේදී ප්‍රත්‍යසන්නිස්ස සීලයට හිත යොදන්නට දැන් යන්නේ එනකොට ගමන් බිමන් කරනකොට පැම් පහදු කරනකොට ඇඳුම් සෝදනකොට දොර ආරනකොට දොර වහනකොට ඉන්ද්‍රිය සංවරය කරගන්නට කියලා සිල්පද එකින් එක එකින් එක පවරනවා මේක මුලින් සමාධි වැඩි නැති වෙලාවේදී ප්‍රඥාව නැති වැඩි නැති වෙලාවේදී හරියට ගුරුවරයා තමන් විසින් ආනාචක්‍රය පවත්වනවා අනවශ්‍ය බරක් පවරනවා වගේ වැටෙන්න පටන් ගන්නවා. ඒ මොකද Taman දන්නේ නැති නිසා. Taman තුල මේක තේරුම් ගන්නට සමාධියක් නැති නිසා. නමුත්තර ශ්‍රද්ධාවෙන් මුලින් ශ්‍රද්ධාව සඳහන් කරන වෙලාවට ඇති මහා කරුණාව නිසා ආචාර්ය પરම්පරානුගතව කල්යාණ මිත්‍යා මේක මහා කරුණාවෙන් මේ පුද්ගලයා පිටපත පවර කල්යාණ මිත්‍යා අදහනවා නම් බෝධි අදහනවා නම් ගුරුවරයා කිව්ව නිසා හෝ මේ සීලේ පිටනවා නැත්නම් පීඩන උත්සාහ කරනවා. මේ උත්සාහ කරන ගමන් භාවනාව හරියනවා නම් ක්‍රම ක්‍රමයෙන් තමයි මේ වැඩ එන්ටෙන්ට පහසුවක් වෙන්න පටන් ගන්නවා. තමන් දකින්න මූලික සිල්පද වගේම තමන් කරගෙන යන ආජීවය නිවැරදි ජීවන මාර්ගය විතරක් නෙවෙයි ආහාර ගන්න වෙලාවේදී යන්නේන වෙලාවේදී ඉඳුරන් පිට සංවර කිරීම ආදී සෑම දෙයක්ම ප්‍රමාණිකූලව ඒක මුතු වෙලා හරියට මැටි පිටක් තමයි කැමැති කැමැති මැටි භාණ්ඩයක් බවට පරිවර්තනය කරන කුඹලෙක් වාගේ යෝගාවචරය Taman තුළම ඉස්සා ගන්න බැරි ශිල්පද සීල තහවුරු කරගන්න. මේ තහවුරු කරන්නේ සම්පූර්ණයෙන්ම Tamanගේ ජීවත් වෙන අනිත් පිරිස සාක්ෂි කරගෙන. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය. මේක තමයි සම්පූර්ණ ආචාර්ය පරම්පරාණියාගත ක්‍රමය. ඒවකම තමයි අපට අනුගමනය කරන්නේ. මෙවැනි මාර්ගයක් අපිට දැක ගන්න නම් අපි නියම කල්යාණ විද්‍යා තුලම මේ ಗುಣ පිටවන්න. එහෙම නැතුව Taman රුචි, Taman කැමැති, Taman සිත් ගන්නාසුළු මිත්‍රයෝ හොයාගෙන ගිහිල්ලා ಗುಣ ධර්ම පුරන්න පටන් අරගත්තොත් ඒ මිත්‍රයත් මෙවැනි සීලයක නොපිහිටි කෙනෙක් නම් ආදර්ශයක් වැරදි නම් දෙකොල්ල තුන්කොල්ලම. ඒ කියන්නේ ආචාර්යය ශිෂ්‍යයත් සියල්ලම අන්ධ પરම්පරාවකටපත් වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම අද බෞද්ධයන් අතර පවා මේ විවිධ ක්‍රම විවිධ නිකාය ධර්ම ප්‍රධාන වශයෙන් වෙදෙන්නේ මෙන්න මේ සීලය නිසා. ඒ සීලය Taman ජීවත් කරවන්නේ නැති නිසා එක පොතට සීමා කරනවා එහෙම නැත්නම් විවේචනය කරන ප්‍රතික්ෂේප කරනවා මේ නිසා Taman තුල ශ්‍රද්ධාවක් වැඩෙන්නෙත් නැහැ සමාධියක් වැඩෙන්නෙත් නැහැ ප්‍රඥාවක් වැඩෙන්නෙත් නැහැ නිසා පොත සීලය කියන දෙක එක වෙලා තියෙනවා මොනම ප්‍රශ්නයක් ආවත් පොත පෙරලන්නේ ඒ මොකද Tamanta හැඟීමක් නැහැ. භාවනා කරන කෙනෙකුට නම් ඒ තරමටම වහල් භාවයක් ඇති වෙන්න ඕනේ. Tamanta වැටෙනවා කොයි කොයි දේ කළොත් හිතට නීවර ධර්ම වැඩෙනවා. කොයි කොයි කොයි දේ කළොත් හිතේ නීවර ධර්ම පැහැදිලි වෙලා හිත පිරිසිදු වෙනවා. එතකොට බුදු ඇහැ ඒ බුදු ගුණ තමයි තුල ක්‍රමාක්‍රමයෙන් ක්‍රමාක්‍රමයෙන් තහවුරු වෙන්න වෙන්න වෙන්න මේ බුද්ධිලට වැටෙන්න පටන් අර ගන්නවා ජීවත් වෙන සීලය. පොතේ හෝ ගලේ ලියප එකක් නෙවෙයි. මේ නිසා එවැනි අත්දැකීම් කිසිම පැකිලීමක් නැතිව සීලේ බෙදින අත්දැකන්ට මූණටම වැරද්ද පෙන්ලා දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. එහෙම Taman තුල සීලේ නැති ප්‍රාණවත් සීලේ නැති කෙනාට අනුන්ගේ වැරද්දක් පෙන්වන්න වෙන්නේ තරහයි. මහා කරුණාවෙන්නේ මහා ප්‍රඥාවෙන්නේ. ඒ නිසා මේ සීලය පිළිබඳව යෝගාවචරයේ තියෙන සංවේදී භාවය එන්ටෙන්ට දියුර වෙනවයි කියලා කියන්නේ කල්යාණ මිත්‍යා නියම මිත්‍යානම් එතුමන් වහන්සේ කෙරෙහි යත්තා වූ ගෞරවේ ශ්‍රද්ධාව එන්ටෙන්ට වැඩෙනවා. ඒ වගේම තමන් තුළ දියුණු වෙන්නා වූ සීලය මු르දු මුලක් භාවය අනුකරේ යත්තා වූ මෛත්‍රී කරුණාව හොඳට වැටෙන්න පටන් ගන්නවා. මේ අනුව මහ විශාල වෙනසක් තමන්ගේ ජීවිතය තුළ සිදු වෙන්න පටන් ගන්නවා. මේ නිසා අපි කල්යාණ මිත්‍යාන් වහන්සේ තෝරනකොට ප්‍රවේශම් වෙනවා. අපිට රුචි අපිට කැමැති අපිට පහසු දේවල්ම කියන කෙනා ඒ කාන්තේම අපි බෝධිය දිහාවට ගෙනියනවද නැද්ද කියන එක සැකයි. ඒ මොකද සද්ධාව නැති හිතට සමාධිය නැති හිතට ප්‍රඥාව නැති හිතට සීලේ කරදරයි. ඒක හික්මීම. ඒක සිර දඬුවමක් වගේ වෙනවා. ඒක මහා කරුණාවෙන් පණවන්නේ නම් සම්පාණේ සත්‍ය දුකින් මිදීමේ මහා කරුණාව ඇති කෙනා. තමන් වශයෙන් සමාධි ප්‍රඥා අධදකෙමින් මේ සීලයෙන් ලබන ආනිසංස ලබන කෙනා කිසිම පැකිලීමක් නැතුව අනුන් කෙරේ සීලවන්ත වෙන්න අනුශාසනා කරනවා. තමන් කෙරේ පැවරිච්චයන්ගේ අදුපාඩු දකින්නකොට සැක නැතුව ඒවැද්දි පෙන්වලා දෙනවා. මෙන්න මෙවැනි ශක්තියක් තියෙන්නේ කෙනාට අපි කියනවා ඒකාන්ත හිතවාදී කල්යාණ මිත්‍රය. මේවා අපි කලින් දැනගෙන හිටියොත් අපිට විශාල ආනිසංස ලැබෙනවා. තුන්වෙනි ගුණයේ වශයෙන් සඳහන් කරන්නේ ශ්‍රද්ධා සීල සුතේ සුති කියලා කියන්නේ සුතමේ ඥානය. තවත් වචනය සිංහලෙන් කියනවා භෞසුත භාවය. බොහෝ අසූ පිරෝතන් ඇති බව. මේකත් කල්යාණ මිත්‍යා සතු විචිතයක්. නමුත් යෝගාවචරක පැත්තෙන් බලනවා නම් යෝගාවචරය කල්පනා කරනවා නම් මම අසවල් පන්තියේ විතරයි ගිහිල්ලා තියෙන්නේ. නැත්නම් අසවල් පැත්තේ මම ඉගෙන ගත්තේ. නැත්නම් අසවල් අසවල් භාෂාවල් මම දන්නේ නැහැ. අසවල් අසවල් ඥාන මට නැහැ. ඒ නිසා මට කල්යාණ මිත්‍රය තෝරන්න දන්නේ නැහැ. ඒ නිසා මට භාවනා කරන්නත් බෑයි කියලා හිතනවනම් මේ සුතේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන අර්ථය වටලවලා එන්නත වර්ගවල තේරුම් ගන්නවා වෙනවා. යෝගාවචරගේ පැත්තෙන් බලනවනම් යෝගාවචරයේ බෞද්ධ භාවයක් හෝ බොහෝ ඇසූ පිළෝ තැන් ඇති බවක් සුදුසුකමක් වශයෙන් ගණිත ගන්න. යෝගාවචරයේ සාමාන්‍ය බුද්ධිය වශයෙන් සංසාරේ බය වැටෙනවා නම් භාවනා කරලා කරලන්ට උපදෙස් දෙන වෙලාවේදී මේක ශරීරයය මේක හිතය ශරීරය කියන්නේ රූප ධර්මයය හිත කියන්නේ නාම ධර්මයය මෙන්න මේ ධර්ම කියනකොට වැටහෙනවා නම් ඒ භාවනාවට ප්‍රමාණවත් වෙනවා ඒ මොකද පටන් ගන්න පුළුවන් ස්වරූපයක් කියනවා ඒ දිගේ භාවනා කරගෙන යනකොට අරමුණක් ඉදිරිපත් වෙන්න නැත්නම් අරමුණකට හිතියොදන්ට කල්යාණ මිත්‍යා විසින් අවවාද කරන උපදෙස් දෙනවා ගුරු පරපුරේ හැටියෙන්නේ ඒ අරමුණ ඉදිරිපත් වෙච්ච වෙලාවේදී ආනාපාන සති වේවා නැත්නම් බිම්බීම හැකිලිම හෝ වේවා මූල කර්මස්ථානට හිතේ දාන ඉන්න වෙලාවේදී ඒ පවතින වැඩපිළිවෙල රූප ධර්ම වැඩපිළිවෙල. මේ වායු ධාතු ඇවිල්ලා ඇතිකන චංචල කිරීම, කම්පන කිරීම, දරණ, සලන ස්වરૂපය. රූප වැඩපිළිවෙල. ඒ වෙනකොට අස්පනා පිට ඒ මොහොතේදීම ඒ தත්ත්වය දැක ගැනීම හිතේ වැඩපිළිවෙල. නාම ධර්ම වැඩ පිළිවෙල. මෙන්න මේ දෙක තේරුම් අරගන්න පුළුවන් නම් යෝගාවචරයට පටන් ගන්න තරම් සුදුසුකම් තියෙනවා. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්නවා නම් මේ මේ ඥාන මේ මේ බර වචන මේ මේ සංස්කෘත වචන pāli වචන මම දන්නේ නැහැ කියලා ඒක මේ සුතේ වශයෙන් ගණන් ගන්නට. නමුත් යෝගාවචරය බලාපොරොත්තු වෙනවා නම් මම තමන් වශයෙන් ප්‍රධාන වශයෙන් මේ නාම රූප ධර්ම අඳුනා ගැනීමේ පටන් සියලුම නාම රූප ධර්මයන් කෙරෙහි උපේක්ෂාව දක්වාම හිතමම දිනු කරනවා. ඉතින් දිනු කළ මේ නාම රූප ධර්මයන්ගෙන් වෙන් වෙච්ච, නිරෝධ වෙච්ච, ගෙවි ගෙවාගමල මම මේ බෝධි අවබෝධ කරගන්නවා. ඉන්මතු මැත්තේ අනුන්ටත් මම මේක අවබෝධ කරලා දෙනවා කියන පරමාර්ථයක් තියෙනවනේ. අන්න අර පළවෙනි කොටස ඉවර කරලා ගුරු උපදේශයේ මත ඉඳගෙන මේ නාම රූප ධර්ම හාත්පසින්ම අවබෝධ කරගත්තට පස්සේ අනුන්ට උදව් කරන්න කලින් මෙන්න මේ සුඛය ලබන්න ඕනේ. ඒක ක්‍රමානුකූලව ලබන්න ඕනේ. Taman tamanගේ ආභෝධය පිණිස කොච්චර උනන්දුවකින් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරනවද? ඒ තමන්ගේ ආභෝධය. අනුන්ට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඊට කලින් සාසන යුතුයකමක් වශයෙන් මේ සුඛය ලබන්න ඕනේ. එහෙම නොලැබුණොත් අනුන්ට උදව් කිරීමේ සෑහෙන අනුපාතයක්. නමුත් Taman අවබෝධ කරන වෙලාවේදී නියම කල්යාණ මිත්‍යා යටතේ භාවනා කරනවා නම් Tamanට විශාරද දැනුමක්, පඬිත දැනුමක් තිබිය යුතුමයි කියන කාරණාව ඉදිරිපත් වෙන්නේ ඒ ගුරු උපදේශ දෙනදී එදා එදා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තියෙනවනම් Tamanගේ අත්තාවු සුතේ ක්‍රමක්‍රමී අසුපිරු ඥාන වැඩෙන්න පටන් ගන්නවා. මේකට හේතු වෙන්නේ තමන් තුළ කොච්චර භාවනා අධ්‍යක්ීම් තියෙනවද කියන කාරණාව. භාවනා අධ්‍යක්ීම් තොරව ඒ කියන්නේ සමාධි හිතක් නැහැ. ප්‍රඥා හිතක් නැහැ. ත්‍රිපිටකේ මේ ඉගෙන ගත්තා. නැත්නම් අටුවාටීකා සාහිත්‍ය ඉගෙන ගත්තත් ඒ පුද්ගලයාට හෝ ඒ පුද්ගලයාගේ ඉගෙන ගන්නා පුද්ගලින්ට ලැබෙන ප්‍රයෝජන අඩුයි. ඒ මොකද මේ ධර්මයේ තියෙනවා අල්ලන ක්‍රමයක්. සර්පයාගේ සර්පයාගේ අල්ලන ක්‍රමයක් තියෙනවා. හරියටම සර්පයා බෙල්ලලකින් ඇල්ලුවොත් නම් Tamanට ඕන විදිහට සර්පයා හසුරවන්න පුළුවන්. ඒ වගේම සර්පයාට තමයි දෂ්ට කරන්න විනාශ කරන්න නාස්ති කරන්න තියෙන අවස්ථාව නැතුව යනවා. මෙහෙම නැතුව විෂගෝර ධාත්‍යය වලිගෙන් ඇදුවොත් සර්පයාට බල වැඩි වෙනවා, අල්ලන කෙනාට බල අඩු වෙනවා, අල්ලන කෙනාගේ නපුරු මාර්ගයක් ඉදිරිපත් වෙනවා. ඒ වගේම තමයි මේ ධර්මයක් භාවනා පැත්ත සමථ විදර්ශනා භාවනා අඩුවතියදී කොච්චර වශයෙන් සුතේ ලැබුණත් ඒක දරන්නේ නැහැ ධර්මාන්වේ පහළ වෙන්නේ නැහැ ධර්මානේ පහළ වීම තීන්දුව කරන්නේ Taman තුල කොච්චර මේ නිවැරදි දැක්ම ඇද්ද කියන එක. ඒ නිසා ප්‍රථමයෙන්ම අපි උනන්දු වෙන්න ඕනේ ගුරුවරයාගේ ඥානය ඉවහල් කරගෙන ඒක අදාගෙන හැකි තාක් දුරට Tamanගේ මේ සමාධි ප්‍රඥා දෙක වඩන්න. වඩලා යම් කිසි ප්‍රමාණයකට ඒක නොසැලෙන ආපසු නොයන ප්‍රමාණයට තහවුරු වුණාට පස්සේ තව කෙනෙකුට උදව් කරන්න කලින් මේ සුතේ ලබන්න. මේක තමයි මේ ථේරවාදී පවතින ක්‍රම. ඉතින් බොහෝ දෙනා මේක පිටින් බලලා දෝෂාරෝපණය කරනවා. තමන්ගේ වැඩේ කරලා ඉවර වෙලා තමයි අනුන්ට උදව් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මහා ආර්ථමාර්ථකාමී වැඩපිළිවෙලක් මේ සීලයේ පවතින්නේ, මේ භාවනාවේ පවතින්නේ, මේ ථේරවාදයේ පවතින්නේ කියලා. ඉතින් ඒ නිසා සමහරු තමන් වශයෙන් භාවනා කිරීම අවශ්‍ය නැතිව දන්න දේ කොහොම හරි අනුන්ට ගැන්විය යුතුය. මේකයි මේ සතුන් මුදා ගැනීම කියලා කියන්නේ සතුන් දුකින් මිදවීම කියලා කියන්නේ සංසාරයෙන් ගලවනවායි කියලා කියන්නේ කියලා මහා වාද වාද මති මතාන්තර ඉදිරිපත් කරනවා. ඒ අත්‍යත් බොහෝම උගත්තු විදිහට පෙන්නනවා. ඊටාත්ම දක්ෂ දේශකීය විදිහට ලෝකෙ කැපී පෙනෙන්න තියෙනවා. නමුත් ඒ අත්ත තුල කියන දේ කරන ගතියක් කරන දේ කියන ගතියක් ඇත්තේ නැහැ. මහා ප්‍රඥාව මහා කරුණාව දෙක සමබර වෙලා නැහැ. ඒ නිසා මේ සුතය සුතමේ ඥානය කියන එක යෝගාවචරය ප්‍රායෝගිකව තේරුම් ගන්නවා. ප්‍රායෝගිකව තේරුම් ගන්නවා කියලා කියන්නේ තමන්ගේ භාවනා වතයෙන් මේ බහුසුත භාව සුතමේ ඥාන කෙලවර දක්වාම සංඝ සම්පූර්ණ අවශ්‍ය කරන්නේ. ඒ සඳහා ගුරුවරයාගෙන් ලැබෙන උපදේශ පන්තියට ගරු කරලා ඒ උපදේශ වල තියෙන පරිදි තමන්ගේ අත්දැකීමත් එක්ක ගැට කතා සංසන්දනය කරගෙන යන්ත ඥානය කියනවනේ ප්‍රමාණවත්. මේ සුතමේ ඥානෙ භාවනාවත් එක්ක දිනනවා. දිනු වෙනකොට දිනු වෙනකොට ගුරුවරයා අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය දැනුම දෙනවා. අවසානයේ තමන්ගේ කටයුත්තෙන් පස්සේ උදව් කරන්න යන වෙලාවට සුඛය ලබනවා. මේක පිළිබඳව බොහොම වටිනා එහෙම නැත්නම් බොහොම සිත් ගන්නාසලු සිද්ධි බොහොම තියෙනවා මේ සාසනේ. එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සම්බෝධියෙන් පස්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේට අහුම්කන් දීපු මෙලව මිනිසයන් වශයෙන් අහුම්කල් දීපු පස්වග මහණුන්ගේ එක සිද්ධියක්. මේ පස්වග මහණුන් තුල හිටපු වප්ප කියන ස්වාමීන් වහන්සේ අනිකුත් සියලු දෙනා වහන්සේලා වගේම පැවිදි උනේම සිද්ධාර්ථ තාපසයා පිළිබඳව ඇඟුමක් ඇති වුණා. මොකද කලින්ම අනාගත වාක්‍යයෙන් දැනගත්තා මේ සිද්ධාර්ථ කුමාරයා ඊගෙන් හැර යනවා හැර ගිහිල්ලා අප්‍රතිගත ධෛර්යයක් ගන්නවා මහා දුක් ප්‍රතිපදාවක් රකින්නවා දුෂ්කර වතක් ඊට පස්සේ සම්මා සම්බුද්ධත්වයට පාත් වෙනවා. මේ බව ඇහුණු ගමනින්ම මේ පස් දෙනාම කොණ්ඩඤ්ඤේ වාක්‍යයේ බද්ධියේ මහා නාම අස්සජීගෙන් මේ පස් දෙනාම වනගත වෙනවා. Taman ලැබතා වූ අනන්ත ප්‍රමාණ ඥාති පිරිවර වස්තු පිරිවර අතහැරලා. ඊට පස්සේ මේ සිද්ධාර්ථ කුමාරයා නැත්නම් සිද්ධාර්ථ තාපසේ අනුය. අනුව ගිහලා හමු වෙනවා. හමු වුණාට පස්සේ පුදුම විදියකට මේ සිද්ධාර්ථ තාපසයා වෙනුවෙන් අපෝපස්ථාන කරන්න පටන් අරගන්නවා. ඒ වෙලාවටම හරින විදිහට මේ සිද්ධාර්ථ තාපස අන්තිම දුෂ්කර වත. මේ නිසා මේ පස් දෙනා ඒකාන්ත ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා ඒකාන්තෙම මේ අත බුදු වෙනවා. මේ විදිහට අක්කිතක් බෑ. පිට බුදුන්නේ වත් කරන් පවන්න විතරයි කියලා ශ්‍රද්ධාවෙන් කරගෙන යනකොට නමුත් සිද්ධාර්ථ තාපසගේ මූල මූකුරා යනකොට වැටෙනවා මේ සල්ලේක ප්‍රතිපත්තිය මේ සල්ලෙක් ප්‍රතිපatti කියන එක වැරදි. මේ දුෂ්කර වටින් අමාරු නිවන් දකින්න. මේ ඇත්තනම් උපස්ථාන කරන බව හැබෑව නමුත් මේක නිවනට යොමු වෙන්නේ නැහැ. බෝධි ඥානය පිණිස පවතින්නේ නැහැ කියලා ඒකාන්ත ඒකමත්ක තීන්දුව කරගන්නවා. ශරීරේ මධ්‍යස්ථ කරගන්නවා. සෞඛ්‍ය සම්පාදනය කරගන්නවා. ඊට පස්සේ මධ්‍යස්ථ වීර්යයෙන් මේ විදර්ශනා ඥාණයෙන් මේ දුක දුක සත්‍ය විනිවිද දකින්න ඕනේ කියලා ගත්ත තීන්දුව අනුව ටික ටික ආහාර ගන්න පටන් ගන්නවා. ඇඟ වරින් වර නාවන්ට පටන් ගන්නවා. එතකොට අර පස්සේ නාගෙන හිත පිටේ. ඉච්ඡර ලස්සන්ට මේ දුෂ්කර වත පුරාගෙන ඇවිල්ලා දැන් මේ හිත අසුතාපසය කය පිළිබඳ ආසාවක් ඇති කරගත්තා. ලස්සන වෙන්න හදනවා කියලා තමන් පිළිබඳ ශ්‍රද්ධාව අතහැරලා උපස්ථානයේ අතහැරලා ස්ථානයේ අතහැරලා පුද්ගලයාට අතහැරලා ගෞගාණක් ඈතකට යනවා නොඇතෙන නොපෙනෙන පැත්තකට. පස්සේ බුදුරජාණන් වහන්සේගේ තීන්දුව හරිනිකා මධ්‍යම ප්‍රතිපදාවෙන් බුදුරජාණන් වහන්සේ මේ සර්වඥතා ඥානෙ සම්පූර්ණ කරගෙන කාටද ධර්මයේ දේශනා කරන්න පුළුවන්නේ කියලා හොයන වෙලාවේදී අවස්ථා දෙක තුනකට පස්සේ දැනට මිනිස්සු වශයෙන් ඉදිරිපත් වෙලා ඉතිරි ඉතිරි වෙලා ඉන්නේ මේ පස් දිනා වශයෙන් බව තේරුම් අරගෙන ඒ පස් දිනා හොයාගෙන ඒ පස් දිනා ගිය ධර්ම දුරක් බුදු වෙච්ච මහෞත්මයන් වහන්සේ පයින්ම වඩිනවා ඒ පයින් වැඩලා ඒ පස් දිනාට මතක් කරලා පෙන්නනවා මම බුදු වුණා මේ ධර්මයේ අහන්ත කියලා. කිසිම කෙනෙක් ලෑස්ති වෙන්නේ නැහැ. මේ බුදුජානන් වහන්සේගේ තමන් බුදුය කියනව මේ අභීත සිංහනාද පිළිගන්න. ඒ ඔක්කොම සැක කරනවා. ඊපස්සේ කොහොම නමුත් තුන් වතාවක්ම බුදුජානන් වහන්සේ ඒක පිළින කරලා බැරි තන වෙනත් ප්‍රයෝගයකින් මේ අත්ංගේ හිත සද්ධා පහල කරගෙන ධර්මයේ ධර්මයේ දේශනා කරාට පස්සේ වප්ප ස්වාමීන් වැටෙනවා අනේ මනුස්ස හිතක තියෙන මේ විසම භාවය. පෙර අසූතිරු ඥාණිය නැති නිසා අපි මතු පිට දැක්මෙන් දුෂ්කරවත කුරණ මේ සිද්ධාර්ථ කුමාරට අනන්ත ප්‍රමාණ සැලසුවා. නමුත් ඒක වැරදි බව Taman වහන්සේගේ ඥාණයෙන් තේරුගෙන මධ්‍යම ප්‍රතිපදාව දිගේ ගිහිල්ලා බුද්ධ ඥාණය සාක්ෂාත් කරගෙන අප කෙරේ මහා කරුණාවෙන් වැඩියට පස්සේ අපි ගොරෝසු විදියට ධර්මයේ පිළිගත්තේ නැහැ. තේරුම් ගත්තේ නැහැ. ඉඳගන්න ආසනයක්වත් දෙන්නේ නැහැ. නැත්නම් ආසනයක් පමණක් දෙමුන් ඇති හැට වත් කරන්නේ නැහැ කියන තරමටම ගොරෝසු වුණා. ඒ මොකද මේ ධර්ම නොදන්න කම නිසා. යන්නේ මොහොතක තමන් ධර්මය අවබෝධ කරගත්තද අන්න එදාට වැටෙනවා මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ගන්නා වූ දුක් ප්‍රමාණය. කොච්චරනම් වෙහෙසකින්ද මේ මහා ප්‍රඥාව මත කරගන්නේ. ඊට පස්සේ කොච්චරක් දුකක් වෙනගෙනද අනුන් කෙරෙහි කරුණාවෙන් කටයුතු කරන්න කියන එක වැටහෙන්න Taman ධර්මය අවබෝධ කරගෙන තියෙනවා. මේ ඊපස්සේ බුදුරජාණන් වහන්සේ සුමාන පස්සේ අනන්තවක්කන සූත්‍ර දේශනාවේ පප්ප ස්වාමීන් වහන්සේ ඇතුළේ පස්නම අවිහත් මාර්ගයේ පිහිටවන පස්සේ මේ පප්ප ස්වාමීන් වහන්සේගේ පිරිනුවම් පෑමට කලින් උන්වහන්සේ දේශනා කරන තේර ගාථාවල මේක පිටු කරලා තියෙනවා ගාථා පද හතරකට පස්සති පස්සෝ පස්සන්තං අපස්සන්තානං ච පස්සති අපස්සන්තෝ අපස්සන්තං පස්සාත පස්සන්තානං ච නපස්සති අපසෝණයන් සඳහන් කරනවා පස්සෝ පස්සති පසං පස්සෝ කියල කියන්නේ දකින්නවා කියන අදහසක්. ඒ දකින්නේ මේ සාමාන්‍ය මස්සයෙන් දකින් දැකීමක් නෙවෙයි. විදර්ශනා ඥාන වලින් දකින්න ඥාන දර්ශනයෙන් දකින්න ධර්ම අපි කියනවා ඥානාලෝකේ නැත්නම් දර්ශනීය ඥාන දර්ශනීය අන්නේ ඥාන දර්ශනේ ඇති කෙනා කියන අපි පස්සෝ පස්සෝ පස්සති එවැනි කෙනාට පේනවා ඥාන දර්ශනේ ඇති කෙනාට පේනවා කාවද පේන්නේ පස්සන්න අනිකුත් ඥාන දර්ශනේ ඇති අත්තන්ව පේනවා තමන් දාණය නැතිනම් ධර්මය අවබෝධ කරගත්තේ නැතිනම් අනිත්‍යත්ව ධර්මයේ දැකලක් තියෙන්න පුළුවන්. තමන් ළඟට ඇවිල්ලා කියන්නත් පුළුවන්. නමුත් පිළිගන්නවා. ඒක මොකද හේතුව? තමන් තාම දැක්කේ නැති නිසා. ඒ නිසා නාතු ප්‍රථම ගාථාවදී කියන්නේ පස්සති පස්සෝ පස්සන්. පස්සෝ පස්සති පස්සන්. දකින්න අයුපරීත ඥාණී මේ නාම රූපස්කන්ධ සහිත මේ අනිත්‍ය දුක්ඛ අදහ අනිත්‍ය දුක්ඛ අනාත්ම දක්නා වූ පුද්ගලයා විනිවිද දකින්නවා මොකද්ද තවත් එවැනි ඥානයක් ආව පුද්ගලයා තමන්ට හොඳේ ආශ්‍රිත සුදුසම යාය හොඳ දේ කියන කියනක දේ කරන කරන දේ කියන අතවලා මෙයාය කියලා හොඳට වැටහෙන තමන්ගේ ඥානෙම උහුරා ගියාට පස්සේ ඒ විතරක් නෙවෙයි අපස්සන්තානන්ට පසති ඒ ඥානීය තමන්ගේ ඥාන ඇස අර විදිහට පැහැදිලි කරගත්ත කෙනාට අවබෝධ කරපු ලෝකයේ දක්නා ත්‍රිලක්ෂණේ පහර කරගත්තා වූ අනිකුත් උතුමන් වහන්සේලා පේනවා ඒ විතරක් නෙවෙයි එහෙම ඥාන පහල කරගත්තේ නැති අනන්ත අප්‍රමාණ පෘථජ්ජනයක් පේනවා මේ අතෝ නොදක්නා ඇත්තෝ අන්ධයෝ කියලා පේනවා ඒ නිසා යමෙකුට ඥානීය පහල වුණා නම් ඔහුට පේනවා ඇස් ඇත්තොත් පේනවා නැත්තොත් පේනවා මෙතන ඇහැ කියන්නේ ධර්මයේ දකින්න ධර්ම ඥානෙ අපස්සන්තෝ අපස්සන්න එවැනි ඥානස යම් කිසි කෙනෙකුට පහළ වෙලා නැතිනම් කොහොමද දකින්න බෑ අපස්සන්තෝ අපස්සන්න කොහොමද දකින්න බෑ මේ අසවලා මට නියම කල්යාණ මිත්‍රයය මගේ නියමම ඒකාන්ත හිතේ සිය පිණිස මට වැඩපු කෙනා අය කියන එක තේරුම් ගන්න බෑ ඒ නිසා අපස්සන්තෝ අපස්සන්නම් පස්සන්තානංචන පස්සති. යම් කිසි කෙනෙක් මේ කිසිම ධර්මයක් අවබෝධ කරගන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ Tamanට අවශ්‍ය කරන රුචි දේ, මනාප දේ ලබා දීමෙන් හිත ගන්න හදන කූට මිත්‍රයෙක් ඉන්න වෙලාවට ඒ මිත්‍යාට රැඳෙන. නමුත් නියමම බෝධිය මතු කරලා දෙන්න හදන මහා කරුණාවෙන් කටයුතු කරන කෙනා දකින්නේ නැහැ. මේ මොකද හේතුව Taman ධර්මයෙන් උගන්වන නිසා. මෙන්න මේ කාරණා මේ වක්ක ස්වාමීන් වහන්සේගේ මේ උදාන ගාතාව මේ සුතේ පිළිබඳව ධර්ම කරුණු අහලා ඒ ධර්ම කරුණු අනුව පිළිපදින්නේ නැතුව ඒ ධර්ම කරුණු මේ අපි දැනට මේ පින්වතුන් කරන්න වාගේ කුලවාන්තරන් සක්මන වශයෙන් පරියන්ක වශයෙන් ඇහෙන ඇහෙන දේ Taman තුලින් අධ්‍යක් ගන්න උත්සාහ කරන්නේ නැතුව නිතරම අහනවා එහෙම නැත්නම් සාකච්ඡා කරනවා නිතරම පොත්පත් කියවනවා නමුත් Taman වශයෙන් ඒක පිළිපදින්නේ නැත්නම් ඒ ඥානෙ කවදාකවත් ඇස්සර වීම පිණිස හිතින්නේ. ඒ ඥානේ නැතුව අපිට භාවනා කරන්න බෑයි කියලා යම් කෙනෙක් කියනවනම් ඒකත් කරුණාවෙන් කියන වචනයක් නෙවෙයි. ඥානානිත පෙන්නලා දෙවි. මෙහෙම මෙහෙමයි මේ මේමයි ඥාන තියෙන්න ඕනේ මේ මේ දැනුම තියෙන්න ඕනේ නැත්නම් භාවනා කරන්න බෑයි කියලා. නමුත් ඒකෙන් කරනවා නම් යම් කෙනෙක් භාවනා කරන්න ඉන්න කෙනෙකුත් කම්මැලි කරනවා නම් ඒක බුදුබණක් වෙනවා. බුදුබණේදී තියෙන්නේ තමන් භාවනා කරන කාලේ ගුරුවරයාගේ ඥාණය ණයට අරගෙන එනතන ගුරුවරයාගේ ඥාණය අදාහගෙන තමයි භාවනාව කරලා යම් අවස්ථාවක තමයි අනුන්ට උදව් කරන්න හදනවා නම් එතනින් නැත වෙනවා ඊට පස්සේ මේ ත්‍රිපිටකය අට කතාව ටීකා සහිතව හෝ සම්පූර්ණ හදාarලා යුතුයකම ඉෂ්ට කරගෙන ඕනේ අනුන්ට උදව් කරන්න. ඒ නිසා කල්යාණ මිත්‍රෙක් අපි දිහා දකිනකොට ඒ කල්යාණ මිත්‍රයා ඒකාන්තයෙන්ම සුතය ඥාණය ඇති කෙනෙක් වෙන්න ඕන. එහෙම නොවුනොත් අමාරු වෙනවා. ඒ පුද්ගල සමාහට ආબોධ ඥාණය ඇති කෙනෙක් වෙන්නේ නැහැ. නමුත් කියාදීමේ ශක්තිය නැති නිසා අඩුපාඩු ගන්නවා. ඒ නිසා Taman ආදර්ශ ගන්නකොට මේ සුතේ පිළිබඳව ප්‍රථමයෙන් Taman ප්‍රතිපත්ති වශයෙන් සමත භාවනා වඩන්න ගුරුවරයාගේ උපදෙස් ඒකාන්තයෙන් පිළිවන්න ඕන. Tamanගේ පුද්ගලික ඥාන, ලෞකික ඥාන ඉස්සර කරත් නරකයි. ඊට පස්සේ Taman උදව් කරන්න හදනවා නම් අන්න එතනදී මේ සුඛය අවශ්‍ය වෙනවා. එහෙම නැතිව මුලින් සුඛය ලබාගෙන ඉවර වෙලා පස්සේ භාවනා කරනවා කිව්වොත් බොහෝ විට වෙන හැටියට. එනිසා සුඛේ අනවශ්‍ය කිසිසේත්ම අවශ්‍ය නැහැ කියලා කියනවනම් ඒකත් ගැලපෙන්නේ. ඒ නිසා මේ සුඛය නැත්නම් අසුපිරෝ ඥාන කියලා කියන්නේ මේකය කියලා ප්‍රමාණිය දැනගන්න ඕනේ ඒකේ ප්‍රායෝගික අර්ථය. බුදුරජාණන් වහන්සේගේ පෙළ ගැස්ම අනුව ඒක පෙන්වන්නේ තමන් වශයෙන් භාවනා කරනකොට මේ ලෞකික ඥාන තර්ක ශාස්ත්‍ර ෘචි අරුචකම් මතවාද ඉස්සර කරන් නරකයි. ඒ වෙලාවේදී කියන දේ පුරවැය විසින් ඉදිරිපත් කරන දේ යටහත් පහත් පිළිඅර ගන්න, බාර ගන්න. ඒ අනුව ඥාන ප්‍රඥා වැඩුණාට පස්සේ අනුන්ට උදව් කරන්න කලින් මේ සුතේ දිනු කර ගන්න. මේ විදිහට කල්යාණ මිත්‍රයන් වහන්සේලා සුද පවතිනා වූ ගුණ වශයෙන් ශ්‍රද්ධාව, සීලය, සුතය ඊළඟට ඉදිරිපත් වෙන්නේ ත්‍යාගය. මේ ත්‍යාගය කියන්නේ නැත්තම් දන් දීමේ ගතිය බොහොමත්ම බලව විස්තර සහිතව සඳහන් වෙනවා මේ ථේරවාදී අපි මෙතෙක් සාකච්ඡා කළා වගේ. නමුත් අද අපිට ඉදිරිපත් වී ඇති කාල සීමාව සමාර වෙන නිසා අපි මේ කල්යාණ මිත්‍ර ගුණ අතෙන් අදට මේ ශ්‍රද්ධාවෙන් සීලයෙන් සුතේ කියන මේ ගුණ තුනේ මේ ධර්ම දේශනාව නතර කරනවා මේ ළඟ ධර්ම දේශනාවේදී ඒ ත්‍යාගය කියන එක මත ඉදිරියට ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා.